තෙරුවන් සරණයි අද අපි කතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ අපි ಗುಣ ටික කතා කරගෙන යනවා දේශනා මාලාවක් විදිහට අද අපිට තියෙන හතරවෙනි ගුණය අපි මේ වෙනකන් සක්කෝ උජු සූජු කියන ගුණ තුන සාකච්ඡා කරලා තියෙනවා. හතරවෙනියට තියෙන ගුණය තමයි අපි අද සාකච්ඡා කරන්නේ සුවච ගුණය. සුවචෝ චස්ස කියලා තමයි පිරිත් පිරිතේ සඳහන් වෙන්නේ කරණීය මෙත සූත්‍රයේ. ඒක සිංහලෙන් අපි සුවච නැත්නම් කීකරුකම කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. එතකොට දැන් මේ ගතිගුණ ටික අපි මේ කතා කරගෙන යන්නේ තමන්ගේ අත්ත කුසලය කැමති කෙනා විසින්. තමන්ට යහපතක් වෙනවා දකින්න කැමති කෙනා විසින්. තමන්ගේ අර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න කැමති කෙනා විසින් මෙන්න මේ ಗುಣධර්ම ටික පුහුණු කළ යුතුයි තමන් ළඟ ඇති කරගත යුතුයි කියලානේ භාග්‍යවතුන් වහන්සේ මේ ಗುಣ ටික දේශනා කරන්නේ. ඉතින් ආධ්‍යාත්මික මග යනවා කියලා කියන්නේත් තමන්ගේ අර්ථය දකින්න කෙනා තමයි අධ්‍යාත්මික මග යන්නේ. තමන්ගේ අර්ථය නොදකින කෙනෙකුට අධ්‍යාත්මය අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනා ළඟ මෙන්න මේ ගුණේ තියෙන්න ඕනි කියනවා මේ හතරවෙනි එකත්. මොකද්ද සුවච බව. ඇත්තරම් මොකද්ද සුවචකම කියන්නේ? කීකරුකම කියලා කියන්නේ මොකද්ද? එහෙම ඇහුවොත් ඔබට දෙන්න උත්තරයක් තියෙනවද? මොකද්ද කීකරුයි කියන්නේ? මොකද්ද සුවචය කියන්නේ? ඇත්තටම මේකේ සරල අර්ථය තමයි වචනයක් කියලා ඒත්තු ගන්නවන්න පුළුවන්කම. යමක් කියලා ඒත්තු ගන්නවන්න පුළුවන් යමක් කියලා දෙන්න පුළුවන් යමක් පහදලා දෙන්න පුළුවන් හැකියාවත් හැකියාව තමයි යමක් ඒත්තු ගන්නවන්න පුළුවන් ඒ කෙනාට එහෙනම් ඒක තමයි කීකරුකම කියලා කියන්නේ කියන දේ බාර ගන්න ගතියක් තියෙනවා පිළිගන්න ගතියක් තියෙනවා ඉතින් මේ ගතිය මේ සුවචකමට විරුද්ධ එක තමයි අකීකරුකම නැත්තම් දුර්වච බව කියන දේ ඒත්තු ගන්නවන්න බැරි ගතිය මේ දුර්වචකම මේ අකීකරුකම හැම කෙනාගේම ළඟ තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ ඒ කෙනා ළඟ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉස්සෙල්ලා ඒක අපි බාර ගන්න අපි කාගේ ළඟත් මේ අකීකරුකම යම් තරමකට තියෙනවා කියලා. එතකොට තමයි අපිට මේ සුවච ගතිය කීකරු ගතිය හදා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් තමන් අර්ථ කුසලය සොයාගෙන යන කෙනා විසින් ඇත්තටම අත්කුසලය කියන්නේ මොකක්ද මේක සොයාගෙන යන්න තියෙන්නේ මොන විදිහටද කියලා මේ කාරණා කාරණා දන්න කෙනා ධර්ම ගෞරවය ඇති කෙනා ඇත්තටම මේ ගුණය තමන් ළඟ ඇති කරගන්න අදිෂ්ඨාන කරනවා. මේ ගුණය අදිෂ්ඨාන කිරීමෙන් ලැබෙන ලොකුම වාසිය තමයි එයා ඉක්මනින් නිවනට ලං වෙනවා. එයාගේ අධ්‍යාත්මික මගේ එයා එයා යන අරමුණක් තියෙනවනේ. සාක්ෂාත් කරන්න. එය එයට එයා ඊටාම ලං වෙනවා මේ කීකරු ගතිය තියෙන කෙනාට. එයා දන්නවා මේ ශාසනයෙන් හරියටම වැඩ ගන්න විදිය. බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ශාසනයෙන් වැඩ ගන්න විදිය තේරෙන්නේ එයාට තමයි. ඉතින් Tamanට අවංකවම අවශ්‍ය නම් අධ්‍යාත්මය දියුණු කරන්න අන්න එයාට සිද්ධ වෙනවා ඇත්තටම සුවච වෙන්න කීකරු වෙන්න. මේකට මම අතරමැදින් කතාවක් එකතු කරනවා ඔබට මතක ඇති මම කලින් සෙන් කතාවක් ඉදිරිපත් කළා. Tamanගේ හදවතට සවන් දෙන්නා සෙන් සොයා ගන්නවා කියලා එකක්. මතක ඇති බලපු අය ඉන්නවනම්. ඒකේ කියන්නේ ඒ සෙන් ගුරුතුමා ළඟට ඒ මහාන වෙන්න කියලා සෙන් ගුරුතුමා යටතේ ශිෂ්‍යෙක් වෙන්න කියලා එන කෙනා ගෙන් අහනවනේ සෙන් ගුරුතුමා ඇයි මොකටද මං ගාව මහාන වෙන්න ඕනේ ඇයි මං ළඟට ශිෂ්‍යෙක් වෙන්න ඕනේ කියලා. එතකොට එයා කියන්නේ දෙවියන් වහන්සේ හොයා ගන්න ඕනේ කියලා. ඉතින් මෙතන දෙවියන් වහන්සේ කියලා තියෙන වෙන දෙයක් නෙමෙයි. ඒකෙන් තේරුම් ගන්න එපා වැරදියට තමන්ගේ අධ්‍යාත්මික අරමුණ සාක්ෂාත් කරන්න තමයි මේ කියන්නේ. එතකොට මේ ගුරුතුමා මොකද්ද කරන්නේ? එයා ළඟම තියෙන ගංග ළඟට අරන් ගිහිල්ලා මෙයාගේ ඔළුව ගඟේ ඔබාගෙන ඉන්නවා හුස්ම හිර වෙනකම්ම දඟලනකම්. අන්තිමේදී එයාටම වතුරේ වතුරට එයා තල්ලු කරනවා. එයා අමාරුවෙන් කොහොම හරි දඟලනකොට බේරෙන්න ගුරුතුමා ඇදලා අරගෙන වතුර පෙවිච්චියව එළියට ඇවිල්ලා පොඩ්ඩක් හරි ගියාම අහනවා මේ වතුරේ ඔළුව ඔබාගෙන ඉන්නකොට වැඩිපුරම අවශ්‍ය වුණු දේ මොකද්ද? ඔබට නැතුවම බැරි කියලා අවශ්‍ය වුණු දේ මොකද්ද කිව්වහම මෙයා උත්තර දෙනවා හුස්ම ගන්න අවශ්‍ය වායුව තමයි මට අත්‍යවශ්‍ය උනේ. එතකොට මොකද්ද ඒ සෙන් ගුරුතුමා දීපු උත්තරේ? එහෙනම් දැන් ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ඔබේ ওই දෙවියන් වහන්සේ හොයන අරමුණ තියෙනවනේ. දෙවියන් වහන්සේ හොයාගන්නනේ දැන් ඔබට මල් ළඟට එන්න ඕනි උනේ. අන්න ඒ අරමුණ අර හුස්ම තරම්ම අවශ්‍ය වුණු දවසකට මල් ළඟට එන්න නැත්තම් එන්න එපා. මොකද්ද මේක අසේ හැංගිලා තියෙන අර්ථය? ඒ කියන්නේ මේ තමන්ගේ මේ අධ්‍යාත්මික අරමුණ කෙරෙහි අවංකවම අවශ්‍ය නැති කෙනෙකුට මේක කියලා දෙන්න බෑ. මොකද කීකරුකම නැහැ, ඔල්ලමුල ගතිය වැඩි. ඉතින් ගුරු ගුරු ගුරුතුමා සෙන් ගුරුතුමා ඒක දන්නවා. ඒ නිසා තමයි ඒ දවසට විතරක් එන්න නැත්තම් එන්න එපා කියන්නේ. මොකද තමන් අර වතුරේ ගිලෙන්න යද්දී අත්‍යවශ්‍යම දේ හුස්ම නම්. හුස්ම තමයි අත්‍යවශ්‍යම හොයන්න හොයන්න ඕනි අන්න ඒ තරම්ම අවශ්‍යතාවයක් ආවොත් මේ අධ්‍යාත්මික මග යන්න නිවන සාක්ෂාත් කරන්න තමන්ගේ අර්ථ කුසලයේ දකින්න අන්න ඒ කෙනාට තමයි කීකරුකම හටගන්නේ. එයාගා කීකරුකම සුවචකම තියෙන එයාට දෙයක් ඒත්තු ගන්නන ලේසි, දෙයක් උගන්නන ලේසි, දෙයක් කියා දෙන ලේසි. ඒ නිසා එසෙන් ගුරුතුමා කියන්නේ දැන් ගෙදර ගිහිල්ලා අර හුස්ම තරම්ම මේ තමන්ගේ අරමුණ අවශ්‍ය වුණු දවසට එන්න කියලා. ඉතින් ඒ තරම්ම අවශ්‍යතාවයක් ඇති වුණාම විතරයි ඇත්තටම අපිට මේ කීකරුකම කියන එක අපේ මනසේ හටගන්නේ. අපිට තව කෙනෙකුට සවන් දීමේ හැකියාව එන්නේ. එහෙම නැත්තම් එන්නේ නැහැ. ඉතින් මේ මේක එන්නේ නැහැ මේ දුර්වචකම කියන එක. කීකරුකම කියන එක එන්නේ නැහැ. කීකරුකමට විරුද්ධ එක තමයි දුර්වචකම. එතකොට මේ දුර්වචකම කියන එක මානයත් එක්ක හරිම සම්බන්ධයි. කීකරුකම එන්නේ නැහැ අධික මාන්නක්කාර චරිතයාට. මමත්වය අධික මානය අධික චරිතයාට කීකරුකම ගන්න බෑ. එයා අකීකරු, එයා දුර්වචයි. මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලත් බුදු කෙනෙක් බුදු වෙන්නෙත් ලෝකෙට මේ උන්වහන්සේ අවබෝධ කරගන්න ධර්මය කියා දෙන අදහසින්. හැබැයි භාග්‍යවතුන් වහන්සේට බුදු වුණාට පස්සෙම හිතෙනවා අනේ මේක කියන්න බෑ මේ මිනිසුන්ට කියලා. ඇයි ඒ එහෙම හිතෙන්නේ කීකරුකමක් තියේ කියලා උන්වහන්සේට විශ්වාසයක් එන්නේ නැහැ. මොකද උන්වහන්සේට මේ සිතුවිල්ල එන්න කලින් උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවේ නැහැ. බලන්න කලින් තමයි උන්වහන්සේට මන්දෝත්සාහය සිතුවිල්ලක් ආවේ. මම කියන දේ අහයිද මේ මිනිස්සු? මේ මිනිස්සු ළඟ සුවචකම කීකරුකම තියේයිද? මට ඒත්තු ගන්නන්න පුළුවන් වෙයිද මේක? තේරුම් ගනියද කියලා උන්වහන්සේට සැකයක් පහළ වුණා. සාධාරණයි ඒක. මේ සැකේ සාධාරණයි. මොකද මිනිස්සු අහන්න ලෑස්ති නැහැ. තමන්ගෙම මතිමතාන්තර නිසා අද වුණත් බලන්න බොහෝ වෙලාවට ගිහියෝ විශේෂයෙන් ගිහියෝ පණ්ඩිතමානී ගිහියෝ ඉන්න පැවිද්දෙකුට කතා කරන්නවත් දන්නේ නැහැ. සමහරු මේ හිතාගෙන ඉන්නේ අපි අපිට පාර හරි ගිහිල්ලා කියලා. මේ හොඳට බලන්න පැවිද්දෙක් දේශනා කරන ධර්ම දේශනාවක් අහන්නේ පවා සමහර ගිහියෝ ඒකෙන් යමක් ඉගෙන ගන්න චේතනාවෙන් නෙමෙයි. මම තමයි හරියටම දන්න කෙනා කියන තැන ඉඳගෙන අහන්නේ අර දේශනාවේ මොකක් හරි වැරද්දක් වෙන අදහසින්. බණ අහන්නේ ඔබේ හදවතට තට්ටු කරලා අහන්න. ඔබ ওই තැන් වලට ගොදුරු වෙලා නැද්ද කියලා. අන්තිමට විවේචනය තමයි තියෙන්නේ. පැවිද්දෙකුට ගරුසරු ඇතුව කතා කරන්නවත් දන්නේ නැහැ මෙහෙම ගිහියෝ. ඉතින් ඇත්තටම මේ ධර්ම මාර්ගයේ යද්දී එහෙම තත්වයක් දෙන්නේ. එහෙම මේ පැවිද්දෙකුටවත් ගරුසරු නැති ගතියක් එනවත් ධර්මයේ හරියට අහුණු කෙනෙකුට ඔබම චුට්ටක් ඔබේ හදවතින් අහන්නකෝ. අපි අධ්‍යාත්මික මඟ දියුණු වෙන්න දියුණු වෙන්න අපි ළඟ මේ මේ ගතිගුණ ටික වැඩෙන්න ඕනේ. මේ සුවච ගති, නිහතමානී ගති, මෘදුමොලොක් ගති. ඉතින් යම් කිසි කෙනෙක් විශේෂයෙන් අද වැඩිපුරම ගිහියෝ අතර පැවිද්දෝ අතරක් තියෙන තරමක් පැවිද්ද ගැන අපි කතා නොකරෙමු. ගිහියෝ අතර මේ ධර්ම මාර්ගයේ ඉහළට යන්න යන්න ඒගොල්ලන්ට මමත්වයේ මාණය තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ ඒකෙන්වත් තේරෙන්නේ මේ අපිට පාර වැරදිලා මොකක් හරි කොහේ හරි මගේ දෝෂයක් තියෙනවා කියන එක තේරෙන්නේ මේකට හේතුව තමයි මිනිසුන්ට මේ කෙලෙස් වලින් අපේ හිතේ තියෙන කෙලෙස් වලින් පෙන්නලා දෙන්න අමාරුම කෙලෙසිය තමයි මානයයි මමත්වයයි. මේ දෙක හරි අමාරුයි පෙන්නලා දෙන්න. පෙන්නලා දෙන්න ගිය ගමන් ණයට පොල්ලෙන් ගැහුවා වගේ කිපෙනවා. ඉතින් හරි අමාරු දෙකක් මේ කෙලෙස් දෙක වෙන කෙනෙකුට පෙන්නලා දෙන්නත් අමාරුයි Tamanටම හඳුනා ගන්නත් අමාරුයි. ඉතින් ඒ ඒ මමත්වය මාන්නය වැඩි වෙච්ච ගමන් අනිකාට සවන් දෙන්න ලෑස්ති නෑ. කීකරුකම එන්නේ නෑ. ඒකෙන් වෙන්නේ මොකද දන්නවද? ළඟට ආපු නිවන පවා අහිමි වෙන්න පටන් ගන්නවා. Tamanට ළඟට ආපු දේ නැති වෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයෝ පවා අහිමි වෙන්න පටන් ගන්නවා. ඇයි මේගොල්ලෝ මේ මේගොල්ලෝ ළඟ ළඟ තියෙන මාන්නය නිසා සිදු වුණු මමත්වය නිසා මේ හට අරගෙන තියෙන අකීකරු දුර්වචකම නිසා අර සත්පුරුෂයාට සවන් දෙන්න හැකි ගතිය එන්නේ නැහනේ. සත්පුරුෂයා කියන දේ අහන්න එන්නේ නැහැ. සමහර විට මේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් හම්බෙලා තියෙන ප්‍රයෝජන ගන්න බෑ. මේ දුර්වච ගතිය නිසා, අකීකරුකම නිසා. ඉතින් මේ මාණය මේකට හරියටම සපෝට් කරනවා. දැන් මේ කරණීය මෙත සූත්‍රයේ මේ සූවච්ච ඊළඟට තියෙන මුදු අනතිමානි. මෙන්න මේ ಗುಣ තුන. ಗುಣ පැත්තෙනුත් මේ ಗುಣ තුන එකට අත්ැල් අල්ලගෙන යන්නේ. දුර්ගුණ පැත්තෙනුත් දුර්වචකමයි මෘදු නැති ගතියයි මාන්නය කියන එකයි මේ මේ අගුණ තුනත් එකට අත්ැල් අල්ලගෙන යන්නේ. මේ තුන් දෙනා එකට එකට සපෝට් වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ කීකරුකම තියෙන දුර්වෙච්ච ගතිය තියෙන කීකරුකම නැති කෙනාට අර අපි කියන්නේ අතට ගත්තු එක කටට දාගන්න පින නැහැ කියලා අන්න ඒ වගේ දේවල් වෙනවා මේගොල්ලන්ට. ඒ ඒගොල්ලන් ළඟ තියෙන මේ අපි තමයි දන්නේ මෙයා දන්නේ නැහැ කියන මාන්නය නිසා ඇතිවන අකීකරුකම දුර්වචකම නිසා විශාල වශයෙන් ඒගොල්ලන්ට හානි වෙනවා සත්පුරුෂයෝ පවා නැතුව යනවා. ඉතින් මේ දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේනේ භාග්‍යවතුන් වහන්සේට හිතුනේ මේ මිනිස්සු අහයිද මේක මම කියලා මිනිස්සු මේ තරම් කීකරුව සවන් දෙයිද මට කියලා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ හිතුනේ. එතකොට අද ගැන අහන්න දෙයක් නැහැනේ මීට අවුරුදු ගාණකට කලින් ඒ සිතුවිල්ල භාග්‍යවතුන් වහන්සේට ආවේ. ඉතින් අද ඊට වැඩිය 10000 ගුණයකින් මිනිස්සු දුර්වච වෙලා. ඒ නිසා තමයි කියන්නේ මේ සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වුණාට පස්සේ සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියනවා. අවුරුදු 100ට අඩු කාලෙදී. හේතුව මිනිස්සු බුදු කෙනෙක් පහළ වෙලා කිව්වත් අහන්නේ නැහැ. එච්චරටම ඔල මොලයි කෙලස් වලින්. එතකොට අපිට පොඩි යටහත් පහත් ගතියක් තියෙන්න ඕනේ මේ මට වැරදිලාද කියලා පොඩ්ඩක් ඉමසිලිමත් වෙන්න. මොකද මේ මගේ මගේ යහපත වෙනුවෙන් මම මේ දේ කරන්නේ. ඉතින් චුට්ටක් අඩියක් පස්සට තියලා මේක විමසලා බැලුවා මොකද වෙන්නේ? තමන්ගේම යහපත පිණිස. ඉතින් ඒ වගේම මතක තියාගන්න අපි අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේ උදේට හවසට 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවලු අද තමන් වහන්සේගෙන් පිහිට වෙන්න තියෙන්නේ කාටද පිහිටක් දෙන්න පුළුවන් කාටද කියලා. එතකොට එහෙම දැක්කහම තමයි උන්වහන්සේ පිහිට වෙන්න යන්නේ. එතකොට මේ මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරෙනවද? උන්වහන්සේගේ මේ කරුණා දැලට හසු වෙන්නේ ඇත්තටම මේ සුවච කීකරුවා විතරයි. එහෙම අය තමයි අහුවෙන්නේ. ඒ කියන්නේ යමක් කියලා ඒත්තු ගන්නන්න පුළුවන් අය උන්වහන්සේ කරුණා දැලට අහු වෙනවා. අනිත් අය බේරිලා යනවා අහු වෙන්නේ ඉතින් භාගතුන් වහන්සේ දන්නවා මෙයාට පුළුවන් යමක් හේතු ගන්නලා දෙන්න. එතකොට බුදුරජාන් වහන්සේ පයින් වුණත් වඩිනවා ඒ කෙනා හම්බ වෙන්න. එච්චර පිහිටක් තියෙනවා මේ සුවච ගතියේ, කීකරු ගතියේ. සත්පුරුෂයෝ ළඟට ඇවිල්ලා උදව් කරනවා. දුර්වච කෙනාට හම්බ වෙච්ච සත්පුරුෂයාත් මග හැරලා යන්න ගන්නවා. ඇයි දෙයක් හේතු ගන්නන්න බෑ. එතකොට ඒ සත්පුරුෂයාට තේරෙනවා මෙයාගේ තව ගෙවෙන්න කර්ම ටිකක් තියෙනවා. ඒ ටික ගෙවෙනකන් ඉතින් එයාට කවුරුවක් කියන දේ තේරුම් යන්නේ නැහැ. ඒක ගෙවුනට පස්සේ තමයි යාට ට්‍රැක් එකට එන්නේ. මේකේ තියෙනවා විශාල සැඟවුණු පැතිකඩක් මිනිස්සු දන්නේ නැති වුණාට. ගෙවෙන්න කර්ම තියෙනවා යාට. ඉතින් ඒ කර්ම ටික අරේ මේ හැප්පිලා හැප්පිලා හැප්පිලා ගෙවුනට පස්සේ ඔන්න හරි පාර තේරෙනවා ඒක සමායට මේ ආත්මෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි ලොකුම අභාග්‍ය අවාසනාව වෙන්නේ. නමුත් ලෝකයා දකින්නේ ඇත්තටම මේ සුවචකම කීකරුකම කියන්නේ හරියට නිවටකමක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඇත්තටම මතක තියාගන්න බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා කියලා කියන්නේ මේ සුවචකම කීකරුකම තියෙන කෙනා තමයි ඇත්තටම බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ. ඔබ අහලා ඇති භගවා ජානාති අහං නජානාමි කියලා වාක්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ විතරයි දන්නේ මම දන්නේ නැහැ කියන තැනට නිහතමානීකම ගන්න පුළුවන් වෙන්න ඕනේ. එයා තමයි ඇත්තටම බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ. භගවා ජානාති අහං නජානාමි. භාග්‍යවතුන් වහන්සේයි දන්නේ මම දන්නේ නැහැ. අන්න එයාට තමයි මේ අධ්‍යාත්මික මඟ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එයාට තමයි මේ කීකරුකම එන්නේ. එයාට තමයි සුවච ගතිය එන්නේ. හැබැයි අද ඉන්න අයගේ අහලකටවත් මේ ගුණේ තියෙන කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. මම දන්නේ නෑ භාග්‍යතුන් වහන්සේයි දන්නේ කියන තැනට නෑ මේ බුදුරජාන්ට බුදුරජාණන් වහන්සේටත් වැඩිය දන්නා වගේ තමයි මිනිස්සු ඇසිරෙන්නේ ගොඩක්ම ගිහියෝ. ඒකයි ගොඩක් මේ ලංකාවේ බෞද්ධයාට මේ ධර්මය හරියට ප්‍රැක්ටිකලි වැටහෙන්නේ නැත්තේ. ප්‍රැක්ටිකලි වැටහෙන්නේ නැහැ කියලා තේරෙනවා අද ලෝකෙ දිහා බලපුවාම මිනිස්සු හැසිරෙන දිහා බලපුවාම මිනිස්සු පාවිච්චි කරන වචන දිහා බැලුවම. අධ්‍යාත්මික මඟ අහුවෙලා නැහැ දැනුමට නම් ගොදුරු වෙලා. දැනුමට නම් ගොදුරු වෙලා වචන හෙට මෙහෙට හරවන්න ඒක නම් හොඳට දන්නවා. අන්න ඒ නිසා තමයි මිනිසුන්ට මානය අධික වෙලා තියෙන්නේ. ඒ නිසායි දුර්වච වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මතක තියාගන්න සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න නම් මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේයි දන්නේ කියන තැනට අපේ මනස නිහතමානී වෙන්න සුවච කරගන්න අපි දැනගන්න ඕනේ. එතකොට එයාට හැකියාව තියනවා මේ අධ්‍යාත්මික මඟ ටික ටික ඉස්සරහට යන්න දියුණු කරගන්න. අන්න එයාට පුළුවන් ඊට පස්සේ ගුරුවරයෙකුට සවන් දෙන්න. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් මේ කතා කරගෙන යන්නේ සතිමත් බව ගැනනේ. ඒක ඉස්සරහින් තියාගෙන මේ කතා කරන්නේ. එතකොට ඇත්තටම සතිය වැඩෙනවා නම් සතිය කියන එක වැඩෙනවා නම් සතිමත් බව දියුණු වෙනවා නම් එයාට ටික ටික ටික ටික කීකරුකම කියන එක පිහිටන්න පටන් ගන්නවා. ඔන්න ඔබ සතිමත්ද නැද්ද කියලා පරීක්ෂා කරන්න හොඳ ගුණයක් තමයි මේක. ඒක ගුරුවරයාට තේරෙනවා. මෙයා ඇත්තටම සතිය ප්‍රායෝගිකව පුහුණු කරන කෙනෙක්ද නැද්ද කියලා. සතිය පිහිටන්න පිහිටන්න පුරුදු කරන්න පුරුදු කරන්න එයා ළඟ එයාට කීකරුකම සුවච ගතිය වැඩෙන්න ගන්නවා එයා ළඟ. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ සමහර අය මේ භාවනා කරන අයගේ කියවිල්ල වැඩිනේ. සමහරුන්ගේ තියෙනවා කියවිල්ල වැඩි. ඒ කියවිල්ල වැඩි වෙන්න හේතුව තමයි මේ එයා හිතනවා මට තමයි හරීම පාර අහුවෙලා තියෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ කටමැත දොඩනවා කියලා. සමාජ වචනයක් තියනවාකට පම්පෝරි කියලා. කීකරුකම තියෙන කෙනා තුල විතරයි මේ කටමැත දොඩන ගතිය නැති වෙන්නේ. නැත්තම් කියවගෙන යනවා තමන්ව උලුප්පන්න, තමන් අගේ කරන්න නැති ಗುಣ ඇති බව පෙන්වන්න. ගියොත් වෙන්නේ මොකද තියෙන තත්ත්වෙනුත් පහලට යනවා, පිරිහෙනවා. පැහැදිලිවම පිරිහෙනවා කටමැට දොඩන්න ගියොත් ඒක වෙන්නේ මේ දුර්වචකම නිසායි. ඔබට ඒක නොතේරුණාට ඔබ දැන හෝ නොදැන ඔබේ මනසේ හටගන්න දුර්වචභාවය නිසා අර මම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ විතරයි දන්නේ කියන තැනට මනස ආපු නැති කෙනාට මේ ගතිය එනවා. මේ තමන්ගේ තියෙන දේවල් කියාපාන ගතිය. වෙන්නේ මොකද්ද? ඉන්න තත්ත්වෙනුත් පහලට යනවා. ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේ කීකරුකම ආපු කෙනාට මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දන්නේ කියන දැනට මනස ආපු කෙනාට මේ කටමැත දොඩන ගතිය එන්නේ නැහැ. එයා නිහඬයි. එයාට සත්පුරුෂ ආශ්‍රය පවා ටිකෙන් ටික ටිකෙන් ටික අදාළ තැන්වලදී ලැබෙන්න ගන්නවා. සත්පුරුෂයෝ තමන් හොයාගෙන ඉන්න පටන් ගන්නවා. ගොඩක් අය දන්නවද දන්නේ නැහැ මෙන්න මේ භික්ෂුන් වහන්සේ ගැන මේ ස්වාමීන් වහන්සේලා ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා අතීතයේ වැඩ ඉඳපු අපේ රටේ ගරු කටයුතු මාතර ලොකු ස්වාමීන් වහන්සේලා වගේ මම නම කියන්නේ නැහැ මට නම කියන්න තරම් ශක්තිය නැහැ. උන්වහන්සේ එක තැනක උන්වහන්සේගේ පොතක කියලා තියෙනවා මේ සෝවාන් වුණා කියලා හිතුණත් සෝවාන් වුණේ නෑ වගේ කටයුතු කරන්න කියලා. ඒක තමයි Tamanට ඉස්සරහට යන්න තියෙන හොඳම ක්‍රමය කියලා. එතකොට හිතන්න ඒ උත්මයව පහදලා දීලා තියෙන හැටි. හැබැයි අද ඉන්න අය සහතිකයකින් සෝවාන් වුණා කියලා ගන්න තමයි දැඟලිල්ල තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් ද යන පාර වැරදිද නැද්ද කියලා. උන්වහන්සේලා කියලා තියෙන්නේ Taman සෝවාන් වුණත් සෝවාන් උනේ නෑ වගේ කටයුතු කරගෙන ඉන්න. ඒක තමයි හොඳම ගතිය. හැබැයි අද අය සෝවාන් තියයි අහලකටවත් ගිහිල්ලා නෑ. රහත් වෙලා වගේ තමයි කතාව. රහතන් වහන්සේලාගේ කතාව අපිට ඒ තරමටම නිහතමානී ගතිය තියෙන්න ඕනේ. ඒ කෙනාටයි කීකරුකම එන්නේ, ඒ කෙනාටයි ඉදිරියක් තියෙන්නේ. ඒ කෙනාටයි සත්පුරුෂ ගති වැඩෙන්නේ. මොකද මේ මේ ධර්මය ඉදිරියේ දන නමන ගතිය මේක ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න යන්න එනවා. හැබැයි අද ඉන්න අයට ධර්මයේ ඉදිරියේ දන නමන ගතිය නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ධර්මයේ ඉදිරියේ සංඝයා ඉදිරියේ ඒ ඒ ඒ ගරු කටයුතු ගති ගෞරවණීය ගති සත්පුරුෂ ගති නැති වෙලා ගිහිල්ලා. හරි පුදුමයිනේ. ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න යන සත්පුරුෂ ගති නැති නැති වෙලා. ඒකවත් තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට මේ මට මොකද්ද අවුලක් වෙලා මගේ කලින් තිබුණු ගතිගුණ ටිකවත් නැහැ. මම ඉන්නේ පිම්බිලා මාන්නෙකින් මෙහෙම වෙන්න පුළුවන් ද හරි පාරේ නම් ඉන්නේ කියලාවත් තේරුම් ගන්න මනස නැහැ. මතක තියාගන්න මේවා ඊටාම සියුම් කෙලෙස්. ඔබ දැනගන්න ඕනේ තමන්ට මේ වගේ තත්වයක් හට ගන්නකොට සතිමත් කෙනාට විතරයි ඇත්තටම මේක පේන්න ගන්නෙත්. එහෙම නැත්නම් මේක පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. සතිය පුරුදු කරන කෙනෙකුට තේරෙනවා තමන්ගේ මනසේ ප්‍රශ්නයක් ඇති වුනහම. මේකට හොඳ සෙන් කතාවකුත් තියෙනවා. දේශනාව නම් පොඩ්ඩක් දිග වැඩි වෙයි. ඔබ අහලා ඇති සමහර වෙලාවට එක සෙන් මහ සෙන් මාස්ටර් කෙනෙක් ජීවත් වෙලා තියෙනවා කන්දක් මුදුනේ. ඒ කන්ද පාමුල තිබිලා තියෙන විශ්වවිද්‍යාලයක්. කන්ද පාමුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එක මහාචාර්යවරයෙක් ඉඳලා තියෙනවා උගන්වන්න බුද්ධාගම ගැන තමයි එයා එයාගේ එයා උගන්වන්නේ මහාචාර්ය පදවිය. ඉතින් අර ශිෂ්‍යයන්ට පුරුද්දක් තිබිලා තියෙනවා හැමදාම උදේ ලෙක්චර්ස් වලට කලින් අර කන්ද මුදුනේ ඉන්න සෙන් මාස්ටර් මුණ ගැහිලා අවවාද අරගෙන තමයි එන්නේ. ඉතින් දවසක් මේ මහාචාර්යවරේ අහනවා කොහෙද යන්නේ කියලා. එතකොට මේ ශිෂ්‍යෝ කියනවා මේ කන්ද මුදුනේ ඉන්නවා සෙන් මාස්ටර් කෙනෙක්. උන්වහන්සේගේ උපදෙස් ගන්න යන්නේ කියලා. එතකොට දැන් මේ මහාචාර්ය කෙනෙක්නේ බුද්ධාගම ගැන. එයා කියනවා ඔය කැලෑ වැදිලා ඉන්න පාඩුවේ ඉන්න ඔය ගොල්ලෝ ගාව කොහින්ද ඔය දහම ගැන තේරුමක් එහෙනම් ඇයි ඒගොල්ලෝ ලෝකෙට උදව් කරන්නේ නැත්තේ? අදත් තියෙනවනේ එහෙම. අදත් තියෙනවා. අද ඉන්න අයත් හිතන්නේ මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් නම් මහා පිරිවරක් ඉන්න ඕනි කියලා හිතන්නේ. අන්න එක තමයි වැරදුණු තැන. මතක තියාගන්න සෙනඟ වැඩි නම් යම් තැනක එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක තියාගන්න. යම් කිසි තැනකට සෙනඟ ඇදෙනවා නම් වේගයෙන් යම් කිසි තැනක පිරිවර වැඩි නම් එතන ඇත්තටම ඇත්ත නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිස්සු මේ සත්‍ය සත්‍ය ධර්මයට මිනිස්සු කැමති නෑ නීරසයි. මිනිසුන්ට නීරසයි. ඒකනේ මේ කෙලෙසියක්වත් පෙන්වලා දෙන්න බැරි. මිනිස්සුන්ට සීනි බෝල টොපි චොක්ලට් දීලා රවට්ටනවා නම් මිනිස්සු ඒකට හරි කැමතියි. ඉතින් අන්නේ තැන ඉඳගෙන තමයි මේ මහාචාර්යවරයා සෙන් මාස්ටර්ව හෙලා දකිනවා. ඔච්චර හොඳ හොඳ ධර්මයක් තියෙන කෙනෙක් කොහොම පාඩුවේ ඉඳීද කියලා. ඉතින් ශිෂ්‍ය වුණාට හැමදාම යන හින්දා මහාචාර්යවරයා හිතනවා මමත් යන්න ඕනි බලන්න කියලා. ඊට පස්සේ ගුරු මේ ශිෂ්‍යෝ කියනවා ඔබතුමත් යන්න ගිහිල්ලා බලන්න කියලා. ඔන්න ගියා. උදේ ගිහිල්ලා මහාචාර්යවරයා කතා කරන සොරේම්ම සෙන් මාස්ටර්ට තේරුණා ඇවිල්ලා ඉන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ජනේලෙ විතරක් කවුළුව විතරක් පොඩ්ඩක් ඇරලා බලලා වැහුවා. ආයි කතා කරාට මොනවත්ම නෑ උත්තරයක්. ඊට පස්සේ මහාචාර්යවරයාට හොඳටම කේන්ති ගියා. දැන් එයාට ගරුසරු ඇතුව කතා කළෙත් නෑ. ඊට පස්සේ මහාචාර්යවරයා පහලට ඇවිල්ලා මේ ශිෂ්‍යයන්ට කියනවා ඔයගොල්ලෝ ඔය කියන සෙන් ගුරුතුමාගේ ඇති ගුණයක් නෑ. අඩු ගානේ ආගන්තුක සත්කාරයක්වත් එයා පවත්වන්න දන්නේ නැහැ. මෙන්න මෙහෙම එකක් කළා. මේ මිනිස්සකමවත් නැහැ. මේ මිනිස්සයා සෙන් මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා දොස් කියනවා. ඒ වුණාට මේ දෙවනි දවසෙත් ශිෂ්‍යෝ කියනවා යන්න කියලා. දෙවනි දවසේ ගිහිල්ලා දොර අරිනවා ඇරලා කියනවා අද වෙන්නේ නැහැ කතා කරන්න පස්සේ දවසක එන්න කියලා. එදත් ඇතුළට ගන්නෙ නැහැ. එදත් මහාචාර්යවරයාට කේන්ති වෙනවා මහාචාර්යවරයාට පැහැදීමක් නැහැ. මහාචාර්ය පදවි තියන් ඉන්න අයට එහෙමනේ. ඒගොල්ලන්ට ඕනේ හොඳ සැලකිල්ලක්. ඉතින් ඇවිල්ලා එදත් දොස් කියනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ යනවා. ඔන්න එදා ගියාට පස්සේ සෙන් ගුරුතුමා ඇතුළට අරගෙන මේ තේ බොන්න ලෑස්ති කරනවා. මෙන්න මේක ඇල්ල තමයි ඔයගොල්ලෝ දන්නේ. ගොඩක් අය දන්නේ. ඉතින් තේ කෝප්පෙට දැන් තේ වක් කරනවා. වක් කරලා දැන් මහාචාර්ය බලන් ඉන්නවා ඇති දැන් නම් නවත්තන්න ඕනේ. නවත්තන්නේ නැහැ. ඊට දැන් කෝප්පේ උතුරලා මේ සිරුරටත් ඇටිලා. ඊට පස්සේ මහාචාර්ය බලන් ඉන්නවා ඔය නවත්තන්නත ඇති වෙනකන් කියලා මුකුත් කියන්නේ. ඊට පස්සේ දැන් මේසෙ උඩිනුත් ගලාගෙන ගිහිල්ලා මහාචාර්යවරගේ උකුලට තමයි දැන් තේ වැටෙන්නේ. අන්න එතකොට කිව්වා ඔය ඇති ඇයි ඔය ඔහොම පුරවන්නේ දැන් පිරිලානේ ඕක. ඔන්න එතකොට මහා සෙන් මාස්ටර් කියනවා මෙන්න මේ වගේ තමයි ඔබේ ඔළුවත්. දැනුමෙන් පිරිලා මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔක්කොම ටික පිටතට ගලාගෙන යනවා. පුළුවන් නම් ඔය මහාචාර්යකම බිමින් තියලා කීකරු වෙන්න කියලා කිව්වලු. මහාචාර්යකම තියනකම් කවදාවත් කීකරුකම එන්නේ නැහැ. ඉමාණය ඇවිල්ලා තියෙන්නේ. මාන්නක්කාරකම ඇවිල්ලා මමයි දන්නේ කියන දැනට ඇවිල්ලා එතකොට සවන් දෙන ගතිය නෑ යමක් කියලා ඒත්තු ගන්නන්න බෑ. ඊට පස්සේ තමයි ඔන්න මහාචාර්යවරයාට තේරුම් ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම මේ සෙන් මාස්ටර් ප්‍රායෝගිකව උගන්වන කෙනෙක්. අපිට තියෙන්නේ තියරිය විතරයි කියලා ඔන්න එතකොට තමයි මහාචාර්යවරයාට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ආන් ඒ වගේ තමයි අද ඉන්න ධර්මය අවබෝධ කළා කියලා කෑ ගහන අයත් ඔන්නෝම් පිරිසක්. ඒගොල්ලෝ මොන හරි දෙයක් කොහෙන් හරි අහලා කියවලා නුවණින් කියන්නේ කල්පනා කරලා මනසින් කල්පනා කරලා කල්පනා කරනකොට යම් යම් දේවල් තේරෙනවනේ. එතකොට ඒකට කියන්නේ අපි චින්තාමය ප්‍රඥාව. සුත්තමය ඥානය, චින්තාමය ඥානය, ප්‍රත්‍යක්ෂ ඥානය කියලා ඥානය ආකාර තුනකට බෙදෙනවා දන්නවා ඇති. සුත්තමය ඥානය කියන්නේ අපි කොහෙන් හරි අහලා හෝ කියවලා ගන්න දැනුම පරතෝ ഘോഷය හරහා තමයි ඒක එන්නේ. ඒක අපිට අවශ්‍යයි. මාර්ගය ගැන අපිට ශ්‍රවණයක් ඕනේ. මොකද අපිට ස්වාධීනව ස්වයංව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ හැකියාව තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. එතකොට අපිට මේක ඇහෙන්න ඕනේ කොහෙන් හරි. ඇහුණට පස්සේ අපිට යමක් වැටහෙනවා. ඒකට තමයි සුතමේ ඥානය. ඊට පස්සේ අපිට ඒ ඇහිච්ච දේ අනුව අපි ඒ ඒ තැන්වලදී කල්පනා කරනවා නුවණින්. අර අර අහපු දේ අනුව ගලපලා කල්පනා කරනවා. ඒකට කියන්නේ චින්තාමය ප්‍රඥාව. හැබැයි යා තාම ප්‍රත්‍යක්ෂය කරලා නැහැ. ප්‍රත්‍යක්ෂය කියන්නේ කාලා බලන එකක්. ඒකට ප්‍රායෝගික පුහුණුව ඕනේ. මේ චින්තාමය ඥාණයෙන් තමයි ගොඩක් අය මේ මහාචාර්යවරයා වගේ අවබෝධය වුණා කියලා කියන්නේ. පණ්ඩිතමානී තැන්වලට එන්නේ එන්නේ. ඒගොල්ලන්ට තමයි මාන්නක්කාරකම වැඩි වෙන්නේ. ඒගොල්ලන්ට තමයි මමත්වය වැඩි වෙන්නේ. ඒගොල්ලන්ට තමයි දුර්වච ගතිය එන්නේ. ඒගොල්ලන්ට තමයි කීකරුකම නැත්තේ. ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන කෙනාට ওই ගති ටික එන්නේ නැහැ. මොකද එයා කාලා බලලා තියෙන්නේ. එයා දන්නවා වෙන්නේ මොකක්ද කියන්න. ඉතින් අන්න එතනට මේ මතක තියාගන්න චින්තාමය ඥානය හරහා නෙමෙයි මගඵල නිවන් අවබෝධය එන්නේ. කෙලෙස් ප්‍රහාණය වෙන්නේ චින්තාමය ඥානය හරහා නෙමෙයි. මෙන්න මේ දෙකේ වෙනස හොයාගන්න බැරුව ඉන්නේ වර්තමාන බෞද්ධයන්ට. චින්තාමය ප්‍රඥාවේ සහ ප්‍රත්‍යක්ෂ ඥානයේ වෙනසවත් දන්නේ නැහැ. මේ දෙක ඊටාම වෙනසක් බරපතල වෙනසක් තියෙන ඥාන දෙකක්. ගොඩක් අය අර ඇනලයිස් කරන්න දක්ෂයි. කල්පනා කර කර නුවණින් ගලපන්න දක්ෂයි. ආරක මෙහෙමනේ මේකත් මෙහෙමනේ අර එහෙමනේ මෙහෙමනේ. ඒගොල්ලෝ හිතනවා ඒක තමයි අවබෝධය කියලා. ඒක අවබෝධය නෙමෙයි. එතන තියෙන සිතිවිලි ගොඩකට අහු වෙලා. මමත්වයෙන් ගොඩ නැගුණු සිතිවිලි ගොඩකට ඔබ අහු වෙලා ඒක තමයි අවබෝධය කියලා හිතනවා. ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ගොඩාක් අය මෙන්න මේ කියන උගුලට අහු වෙලා ඉන්නේ. අද ඉන්න අය විශේෂයෙන් ඉතින් මේ කියන දුර්වෙච්ච ගතිය මේ කියන අකීකරු ගතිය ඔබ සකස් කරගත්තේ නැතිනම් මේක ඔබේ භාවනාවට පවා සෑහෙන බලපානවා. ගොඩාක් වෙලාවට භාවනාවේදී ගොඩක් අයට සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා තමයි ගොඩක් අය භාවනා කරන්නේ. ඔබට හිතිලා තියෙනවද ඇයි මේ ප්‍රතිඵල ඉල්ලන්නේ කියලා? මෙන්න මේ අකීකරු දුර්වච ගතිය නිසායි. කොහොමද ඒක එන්නේ කියලා හිතෙනවද? අකීකරුකම දුර්වච ගතිය එන්නේ මාන්නය නිසානේ. දැනුම නිසා. එයාලට මාන්නය එනවා. එතකොට තව කාටවත් සවන් දෙන්න, හුම්කම් දෙන්න ගතිය එන්නේ නැහැ. යටහත් පහත් වෙන්න ගතිය එන්නේ නැහැ. අඩු ගානේ තමන් කරන භාවනා කර්මයටවත් කරුසරු නැහැ. ඒගොල්ලෝ භාවනා කරන්නේ දෙයක් ඉල්ලගෙන. ඉල්ලන්නේ ඇයි? හදිසියක් එන්නේ ඇයි? කීකරුකම නැහැ. යටහත් පහත් වෙන්න ගතිය නැහැ. නිහතමානී ගතිය නැහැ. ඉතින් භාවනාව වැඩින්නේ නැහැ. මොන හරි ඉල්ලගෙන යන්නේ. ඉතින් මෙතනදි හරියටම භාවනාව කියන එක වැඩෙන්න නම් ප්‍රතිඵල අතහැරලා නැවත නැවත කිරීම තමයි ඔබ විසින් කළ යුතු වෙන්නේ. ඒකට විශාල කීකරුකමක් සුවචකමක් ඕනේ. ප්‍රතිඵල අතහැරෙන්න ඕනි. යම් කිසි තැනක භාවනාව භාවනාව උදෙසා විතරක් කරන තැනට ආපු දවසක ඔබට භාවනාව වැඩෙනවා. නැත්තම් අරක ඉල්ලගෙන මේක ඉල්ලගෙන අරක ඉල්ලගෙන මේක ඉල්ලගෙන ඔබ භාවනා කරන්න ගියොත් භාවනා වැඩෙන්නේ නැහැ. පාර වරදිනවා. එතන තියෙන්නේ ඔබ නොදන්නා වුණාට ඔබට නොතේරුණාට අකීකරුකමක්, දුර්වච ගතියක්, මාණයෙන් යට වුණු සිතක්. ඒ නිසා මෙන්න මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනා අතින් තමයි අර කලින් කිව්වා වගේ කියවිල්ල වැඩි වෙන්නේ. කටමැත දොඩන ගතිය එන්නේත් මෙන්න මේ ගොල්ලන්ට. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. ඇත්තටම බලාපොරොත්තු නැති කෙනා ප්‍රතිඵල බලාපොරොත්තු නොවන කෙනා නිහඬව පාඩුවේ තමන්ගේ වැඩේ කරනවා. එයා එයාට කරන්න තියෙන වැඩේ කරනවා පාඩුවේ. මොකද එයා දන්නවා ඔබ උදාහරණයක් ඔබ මල් පැලයක් හිටවලා හැමදාම උදේට ගිහිල්ලා අද මලක් පිපිලද හෙට මලක් පිපිලද කියලා ඔබ හොයලා බලලා හරියන්නේ නැහැ නේ මල් ගහට කරන්න තියෙන සත්කාර ටික කරන්නේ නැතුව. හැබැයි ඔබ මල අමතක කරලා ගහට කරන්න තියෙන සත්කාර ටික කලට වේලාවට ඔබ හරියට කළොත් පාඩුවේ ඔබේ සත්කාරයට සාපේක්ෂව මල මල පිපෙනවා. ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ ප්‍රතිඵල ඉල්ල ඉල්ල අඬන එක නෙමෙයි. කරන්න තියෙන දේ කරන්න ඕනේ. ඒකේන අනිහඬව පාඩුවේ Tamange වැඩක් කරනවා. ප්‍රතිඵල ඉල්ලන්නේ නැහැ. කටමැද දොඩාගෙන යන්නේ නැහැ. කියවන්නේ නැහැ. ඉතින් ගොඩාක් අයගේ මේ මේ මේ ගතිය මේ ප්‍රතිඵල ඉල්ලන කෙනා අර Taman ගත්තු පොතේ දැනුම අනුව තමයි ඒගොල්ලෝ භාවනාව ඉල්ලන්නේ. ඒගොල්ලෝ දෙයක් කරන්නේ දෙයක් හොයාගෙන මිසක් ස්වභාවිකව සිද්ධ වෙන ගලණයට අවදි වෙන්න දන්නේ නැහැ. ස්වභාවිකව සිද්ධ වෙන ගලණය බාර ගන්න කැමති නැහැ. එතන තමයි ඇත්තටම ධර්මය තියෙන්නේ. මේ මේගොල්ලෝ මොන හරි කරන්න තමයි යන්නේ භාවනා කරලා. එතකොට වෙන්නේ මනස නිකාම අකීකරු වෙනවා. දුර්වච වෙනවා. නිහතමානී ගතිය එන්නේ නැතු යනවා. මෙන්න මේ හිඳයි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ගිහි කල පුත්‍රයා වුණු රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරන්නේ හැමදාම උදේට මිදුලා අමදලා වැලි දෝතක් උඩට දාලා මේ වැලි කැට ගානට මට අද දවසේ ගුරුවරුන්ගේ අවවාද ලැබෙන්න කියලා ඉල්ලන්න කියලා භාග්‍යතුන් වහන්සේ තමයි කියන්නේ. මේකට හේතුව ඇයි? රාහුල ස්වාමීන් වහන්සේට මාන්නක්කාරකම් ගන්න, අකීකරු වෙන්න, දුර්වච වෙන්න කාරණා ඕන තරම් තියෙනවා. ඇයි මේ ශාසනය නිර්මාතෘ බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ ගිහි කල පියාණන් වහන්සේ. ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යාන වහන්සේ උනේ සරියුත් මහරහතන් වහන්සේ. මේ ශාසනයේ දක්ෂණ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ උත්තමයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ. එහෙම කෙනෙක් ගුරුවරයා වුණා මොනතරම් උඩ යන්න ඕනිද? මෙන්න මේ වරද වුණොත් රාහුල සාමින්හන්සේටමයි ඒකේ හානිය වෙන්නේ. මේ කාරණා නිසා මාණ්‍ය આવොත්, මමත්වය આવොත් ඒ හරහා කීකරු වෙනවා, දුර්වජ වෙනවා. ඒකේ හානිය රාහුල සාමින්හන්සේටයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උගන්වනවා හැමදාම මේම වැලි දෝතක් උඩට දාලා ඒ ඒ හා සමාන අවවාද ඉල්ලන්න. එතකොට තමයි අර මානය කැඩෙන්නේ. එතකොට තමයි කීකරුකම සුවචකම එන්නේ. ඒ හරහා තමයි නිවනට දොර ඇරෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපිටත් තියෙන්න ඕනේ ඇත්තටම නිහතමානීකමක් සෑම මොහොතකම සෑම ඉරියව්වකම සතිමත් බව පුරුදු කරන්න. ගොඩක් අයට එහෙම වීඩියෝ වල තියෙන කමෙන්ට් දැක්කම හිතෙනවා කවද මේ මිනිසුන්ට මේක පහදලා දෙන්නද කියලා. මේ එක්කෙනෙක් මට කතා කරා කතා කරලා අහන්නෙම පොතේ දැනුම ගැන ප්‍රශ්න. ඊට පස්සේ මම ඇහුවා අන්තිමට ඔබ එකම එක මොහොතක් සතිමත් වෙන්න උත්සාහ කළාද කියලා වන්නේ නැහැ කිව්වා. මං ගොහෙනම් මට කතා කරන්න එපා. එකම එක මොහොතක් සතිමත් වෙන්න උත්සාහ කළා නැහැ. දේශනා ටිකක් අහනවා. කතා කරලා අහන්නේ පොතේ දැනුම. තේරෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන්න ඕන නිහතමානීකමත් මේ අවදියෙන් ඇහැරිලා ඉන්න හැම මොහොතකම පුළුවන් හැම ඉරියව්වකම සතිමත් වෙන්න. එතකොට තමයි අපිට මේ මේ මග ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව මේක නැවත නැවත නැවත නැවත කරන්න පුළුවන් කෙනාට මේ අකීකරු ගතිය එන්නේ නැහැ. ඔලමුල ගතිය එන්නේ නැහැ. මේ මේ නැවත නැවත මේක කරන්න බැරි තරම් නිහතමානී ගතියක් නැති වෙනකොට ඔලොමල වෙනවා කීකරු වෙනවා දුර්වච වෙනවා සවන් දෙන්නේ ඉතින් ඒ කෙනා ඒ උත්තරේ දුන්නාම මට තේරුණා මොනතරම් උගලකට දහුවෙලා ඉන්නේ කියලා මෙච්චර කියනවා සතිමත් වෙන්න සතිමත් වෙන්න මේ හැමදේම සාක්ෂාත් වෙන්නේ හරහා කියලා එක මොහොතකටවත් සතිමත් වෙන්න උත්සාහ කරගෙන නැහැ උනාට. ඉතින් මෙන්න මේ උගලට තමයි ගොඩක් අය අහුවෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපිට තියෙන්න ඕනේ ඇත්තටම සුවචකම කීකරුකම කියන එක තියෙනවා නම් අපි යම්කිසි ගුරුවරයෙක් තෝරගත්තා නම් යම්කිසි ගුරුවරයෙක්ගෙන් උපදෙසක් ගත්තා නම් කමටහනක් ගත්තා නම් ගුරුවරයා කෙරෙහි අදහාගෙන විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ ගත්තු කමටහන කෙරෙහි විශ්වාසයෙන් පුහුණුවේ දෙන්න හැකියාව තියෙනවා. අපේ රටේ අයට වෙලා තියෙන්නේ කිසිම ගුරුවරයෙකුට ගෞරවයක් නැහැ, ශ්‍රද්ධාවක් නැහැ, විශ්වාසයක් නැහැ. අරහෙන් ගන්නවා, මෙහෙන් ගන්නවා, අතනින් ගන්නවා, මෙතනින් ගන්නවා. ඊට පස්සේ මම තමයි හරියටම දන්න කෙනා කියලා අන්තිමට ගෞරවයකුත් නැහැ ගුරුවරයටවත්. නෑ මේ නිහතමානී ගතිය තියෙන ගුරුවරයා කෙරේ විශ්වාසයෙන් අදහගෙන යන කෙනාට විතරයි මේ මාර්ගය වැඩෙන්නේ. එහෙම නැතුනොත් අර ඔලොමොල ගතිය එනවා. තමන්ගේ කමටහන සුද්ධ වෙන්නේ නැහැ. භාවනාව ඉදිරියට වැඩෙන්නේ නැහැ. මොකද ගුරුවරයයි Taman දන්න දැනුමයි දැනුම සහ ගුරුවරයා කියා දෙන දේ සංසන්දනය කිරීමට යන අන්තිමට. එයාටමයි හානිය ගුරුවරයාට නම් කවමදාවත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගොඩක් අයට මේ මානයත් එක්ක මේන දුර්වච ගතියයි මේ අකීකරු ගතියයි එක විතර්ක වැඩි කරනවා ගොඩාක්. අකීකරුකම නිසා ඒ නිසා ගොඩාක් අයට ඔය භාවනාවේදී සිතුවිලි අධික වෙන්න මේවත් බලපානවා. විතර්ක වැඩි. එයාට කමටහන වාර්තා කරන්න තේරෙන්නේ නැහැ. කියපු කමටහන වඩන්න තේරෙන්නේ නැහැ. ඉතින් විතර්ක අඩු කෙනාට තමයි අපි කියන්නේ පොතේ තියෙන වචනයක් ප්‍රපංච කරනවා කියලා. මේක එන්නේ මෙන්න මේ ගති හරහා එනවා. ඉතින් මේ ප්‍රපංච අඩු, විතර්ක අඩු, සිතවිලි අඩු, අකීකරුකම අඩු, දුර්වච ගති අඩු කෙනාට කමටහන වැඩෙනවා. කමටහන වාර්තා කරන්නත් ලේසි. කමටහන ඉස්සරහට දියුණු වෙනවා. එහෙම නැති කෙනාට වෙන්නේ මොකද්ද? මේ ස්වභාවිකව ගලන ගලණය දිහා භාවනාවත් එක්ක කටයුතු කරන්න තේරෙන්නේ නැති කෙනාගේ භාවනාව එතනම ඇට්ටකුණා වෙනවා. එක තැන කැරකි කැරකි පල්ලෙනවා. ඉතින් මේ දේවල් ඉදිරියට කරගෙන යන්න ගුරුවරයා නියමිත උපදෙසක් දුන්නම අපිට හැකියාව තියෙනුනේ කරලා බලන්න. අපි කරලා බලන්නේ නැහැ. ඉතින් මේ අපේ හිතට එන සිතුවිලි විතර්ක අඩු කරන්න තමයි අපි මේ එක අරමුණක අපි දීපු අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුරුදු කරන්න කියන්නේ. එතකොට හිත හිත කීකරු වෙන්න ගන්නවා පොඩ පොඩ සුවච වෙන්න ගන්නවා. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ මේ අපි අපි දීපු අරමුණේ භාවනා අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුරුදු කරාට පස්සේ යාගේ මනස කීකරු වුණාම ඔන්න ඇහුම්කන් දෙන්න දෙන්න සුවච වෙන්න වෙන්න එයාට පුළුවන් වෙනවා භාවනා අරමුණේ පරයන්කේ පැය ගාණක් වුණත් ඉන්න. ඉතින් මේ සුවච ගතිය ඔබ නොහිතුවාට ඔබේ භාවනාවට සෑහෙන වැදගත්. ඔබ දන්නේ නැති වුණාට මේකෙන් තමයි ඔබට ධර්මාරක්ෂාව සැලසෙන්නේ. හැබැයි මේක සියුම්ව තමයි වැඩ කරන්නේ. එකයි ගොඩක් අය මේවා ගැන තකන්නේ නැත්තේ. මේගොල්ලෝ හිතනවා මේ මොකක් හරි භාවනාවක් දුන්නාම අරෙන් මෙන් දමලා ගෙවම හරියයි කියලා. ඒ එහෙම කරන්නෙම ඇත්තටම අධ්‍යාත්මය කියන්නේ මොකක්ද කියන එක මේක කොයිතරම් සියුම්ව වැඩ කරනවද කියන එක දන්නේ නැති හන්දා. මිනිස්සු හිතනවා මේ ලෞකික අරමුණු සාක්ෂාත් කරනවා වගේ ලෝකෝත්තර අරමුණුත් සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොකද අපි මේ සටන් කරන්නේ S2ට පේන හතුරු ටිකක් එක්ක නෙමෙයි කෙලස් එක්කනේ අපි සටන් කරන්නේ S2ට පේන්නේ නෑ ඉතාම සියුම් සියුම් මට්ටම් වල තියෙන. ඉතින් අපිට විශාල නියතමානී කමක් යටහත් පහත් ගතියක් කීකරු කමක් සුවච ගතියක් තියෙන්නෝනේ මේ මගේ ඉස්සරහට යන නැත්තම් කොතනදී කොහොම ගැටවලට අහු වෙනවද කියන අපි දන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ සුවචකම එක්ක ඔබට කටයුතු කරන්න හැකියාව ආවොත් කීකරු කම එක්ක ඔබට කටයුතු කරන්න හැකියාව ආවොත් ඔබ හිතනවට වැඩිය ඔබේ අධ්‍යාත්මීය වේගෙන් දියුණු වෙන්න පටන් ගන්නවා කියලා ඔබට තේරෙන්න ගනීවි. ඒ නිසා උත්සාහ කරන්න මේ භාග්‍යතුන් වහන්සේ මේ කරණීය මෙත සූත්‍රයේ මේ ගුණය කියන්නෙම තමන්ගේ අර්ථ කුසලයේ කැමති කෙනා විසින් මේ ගුණ ඇති කරගත යුතුයි කියලා. ඉතින් අර්ථ කුසලයේ කැමති කෙනා විසින් කොයිතරම් කීකරු වෙන්න ඕනිද කියලා දැන් තේරෙනවද? කොයිතරම් සුවච වෙන්න ඕනිද? කොයිතරම් යටහත් පහත් වෙන්න ඕනිද? මම දන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ දන්නේ කියන තැනට මනස ගත්තොත් ඔබේ අධ්‍යාත්මය ඉදිරියට දියුණු වේවි. ඔබේ භාවනා කර්මස්ථානය දියුණු වේවි. ඔබේ කමඨහන වැඩේවි. මේ නිසා දුර්වච වෙන තැනක්, අකීකරු වෙන තැනක් දැක ගන්න නම් ඔබ ළඟ තිබිය යුතු අත්‍යවශ්‍යම ගුණය තමයි සතිමත් වීම. සතිය තියෙන කෙනාට විතරයි මේ සියල්ල පේන්නේ. ඒ නිසා වර්තමානයට අවදි වෙන්න උත්සාහ කරන සතිය පුරුදු කරන්න උත්සාහ කරන්න ඔබේ ප්‍රශ්න වලට උත්තර එතන ලැබෙනවා. තෙරුවන් සරණයි.